ඒ කියන්නේ සාමාන්‍ය ඥාන પરම්පරාවන කටයුතු සාකච්ඡා කරනවා නම් ඉදිරිපත් කරනවා නම් යෝගාවචරයට අරමුණට හිත නැංවීමේ දක්ෂතාවය ඇති වුණාට පස්සේ අරමුණත් එක්ක විගතෝම හිත බාධාවකින් තොරව විගයට පවත්වන්න පුළුවන් ශක්තිය ඒ කියන්නේ හරියට එල්ල කිරීමත් නැවත නැවතත් එහි හිත නැංවීමත් නැත්නම් අරමුණට හිත නැංවීම සහ දිගින් දිගට ඒ පැවැත්වීම කියන මේ ධර්මතා දෙක අනුව සමාධිය තහවුරු කරගත්ත යෝගාවචරයට ඒ සමාධිය තුළ පහළ වෙන්නා වූ නිස්කලංකේ ඉදේ විවේකයේ මේ අරමුණය මේ හිතය කියලා තේරුම් ගන්න පුළුවන්. යම් වෙලාවක Taman මෙහෙවන මානසිකාරයේ යොදවන අරමුණෙන් හිත පැන්නනම් හිත පැන්න බව, සමාධිය බිඳුන බව, සතිය කැඩුන බව පටහා ගන්න පුළුවන් යම් වෙලාවක එක ක්ෂණයකට පස්සේ තව ක්ෂණයක්, ඒ ක්ෂණයට පස්සේ තව ක්ෂණයක් ඒ අරමුණේම හිත නංවන ස්වરૂපයේ ඇතිනම් ඒකත් යෝගාවචර දාන. ඒ මොකද ඒ විදිහට මොහොතෙන් මොහොත අඛණ්ඩ වේ නැවත නැවතත් හිත අරමුණේ නංවනකොට හිතට ආරක්ෂාවක් සැලසෙනවා හිතේ සමාහිත භාවයක් පිදුවීමක් සිද්ධ වෙනවා මේක යෝගාවචරයට කාලේ යෑමේදී වැටහෙනවා විපස්සනා යෝගාවචරයා මේ කනමත්ත සමාධිය කියන කනික සමාධිය විපස්ස නීවරණ ධර්මයන්ගෙන් තොර අවස්ථාව පිළිබඳව ක්‍රමයෙන් පරිචය ඇති කරගන්නවා දක්ෂ භාවය ඇති කර ගන්න. හඳුනා ගන්නවා. මේ විදිහට යනකොට මෙන්න අරමුණ මෙන්න හිත කියන විදිහට Tamanට හොඳට ප්‍රකට වෙනවා. මේ ප්‍රකට භාවයේ තියෙද්දි මේ කලා වූ ආකාරයටම ඒ අරමුණට තව තවත් එල්ල කරමින් අරමුණෙහිම හිත නැවත නැවත නැංවීම කරනකොට ඒ අරමුණ නම් වූ රූප ධර්මයේ පිළිබඳව ගැඹුරක් වැඩි විස්තරයක් වැඩි හඳුනා ගැනීමක් වැඩි ආශ්‍රයක් සිද්ධ වෙන්න පටන් මේ ආශ්‍රය වැඩි වෙන්න වැඩි වෙන්න ඒ රූප ධර්ම වල නොපෙනෙන පැති හේවණලි සියල්ලක්ම පිළිබඳව යොදන යොදන ප්‍රයත්නයක් පාස ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මේ ප්‍රකට වෙනකොට වෙනකොට එහිම හිතාලවා මේ තමයි අරමුණේ විවිධ ස්වභාවික ලක්ෂණ මෙහි කෙලවර දක්වාම දැක ගන්න ලැබේවා මම උත්සාහ කරමි ඒ තාක් මම අරමුණට හිතේ එල්ල කරමි කියලා යෝගාවචරය දිගින් දිගට භාවනා කරනවනම් අරමුණේ යත්තා වූ ඒ ස්වභාවික ලක්ෂණ ඒ අරමුණටම ආවේනික ලක්ෂණ ඒ අරමුණේම අත්‍යන්ත ලක්ෂණ දැක ගන්න පුළුවන් වෙනවා මේ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ සර්වඥතා ඥාණයෙන් හෙලිකොට දක්වන අරමුණ අරගෙන බැලුවත් ආස්වාස ප්‍රස්වාස ඒ අනුව කොට නගා ගත්තා වූ මේ පිම්බීම හැකිලිම කියන අරමුණු වල එක පිම්බීමක් එක අරමුණක්. ඊගාවට මතුවෙන පිම්බීම තව අරමුණක්. ඊගාවට මතුවෙන අරමුණ පිම්බීම එක තවත් අරමුණක්. මේ අරමුණේ පළවෙනි පිම්බීමෙන් දෙවෙනි පිම්බීම වෙනස් වෙන බව දැක ගන්නට තරමටම හිත ඊටාත්ම එකලස් වෙන තියෙනවනේ සංසුන් වෙලා තියෙනවනම් පළවෙනි මේ පිම්බීමට වඩා දෙවෙනි පිම්බීමේ බර භවයේ වෙනස්කම සහැල්ලු භවයේ වෙනස්කම උණුසුම් භවයේ වෙනස්කම දැක ගන්න පුළුවන් වෙනවා. මේකට කියනවා අත්‍යන්ත ලක්ෂණ කියලා. ඒ පළවෙනි පිම්බීමට අදාළ අත්‍යන්ත විශේෂ ලක්ෂණක් තියෙනවා. ඒ නිසා ඒක දෙවෙනි පිම්බීමේ වෙන්කර දැක ගන්න පුළුවන්. නමුත් භාවනා කරන්නේ නැතිනම් සංසාරයක් පුරා අපි ආස්වාද ප්‍රසවාස හෝ පිම්බීම හැකිලිම සිදු වෙනවා කවදාකවත් මේ එකක් හැර එකක දෙකක් අතර වෙනසක් දැක ගැනීමෙන් කායගත සතියට හිත වැටෙනවාය සතිය වැඩෙනවාය සමාධිය වැඩෙනවාය චතුරාර්ය සත්‍ය වැඩෙනවාය කියන මේ බුදුබණ නාහපු නිසා අපි පිම්බීම හැකිලිම ආස්වාද ප්‍රසවාසය අමතක කරලා බාහිර හේවුවා දැන් ආස්වාද ප්‍රසවාසයේ පිම්බීම හැකිලීමට හිත යොදනා පමණක් නෙවෙයි ඒ හිත ඇලී ගත්තට පස්සේ එක ආස්වාසයක ඉඳලා දෙවෙනි ආස්වාසයට ඇති දිග භවෙයි වෙනස නැත්නම් එය කෙටි වෙන හැටි එහෙම නැත්නම් ඒ මුලය මැදය අගය එනකම් පිම්බීමේ ආකාර පිම්බීමේ ස්වභාවික ලක්ෂණ මේ විදිහට සවිස්තර යෝගාසක දැක් ගන්න පුළුවන් මෙන්න මේ විස්තර සවිස්තර ස්වභාවික ලක්ෂණ අත්‍යන්ත ලක්ෂණ වැඩි වැඩියෙන් තෝරන්න තෝරන්ට යෝගාවචරයාගේ මේ නාම ධර්ම සහ රූප ධර්ම පිළිබඳව ඇති අවබෝධ ඥානය වැඩෙනවා මේකට කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. නාමයෙන් රූපේ පරිච්ඡේද වෙන අරමුණෙන් බලාගෙන ඉන්න හිතේ වෙනස දැක ගන්න. පළවෙනි අරමුණෙන් දෙවෙනි අරමුණ වෙනස දැක ගන්න. බලාගෙන ඉන්න හිත පරිණාමය වෙන හැටි වැටහෙනවා. Tamanට තියෙනවා හිත දැන් තැම්පත් වෙනවා, කාය තැම්පත් වෙනවා මේ සියල්ලක්ම නාම රූප ධර්ම සංතතිය පරම්පරාවේ ක්ෂණ මාත්‍ර වෙනස්කම්. මේ සෑම වෙනස්කමටම ඊ타ත්ම සාවධානව භාවනාව යනවායි කියන්නේ පූර්ණ කායගත සතිය. සම්පූර්ණ හිත කයෙහි පිටනවා. මේ තමයි සති සමාධි ආදී ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්න සුදුසුම තත්ත්වය. ඒ නිසා යෝගාවචරය අරමුණ තමන්ට නිසිනින්දේ සැනසille ඉදිරිපත් වෙච්ච වෙලාවේදී ඒ අරමුණේ විස්තර බැලීමට කිසිම බයක් සැකයකින් තොරව සාස්තුන් වහන්සේ නමක් විදියට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා. ඒ මොකද මේ ඇති කරගත්තා වූ නාම ඥානය නාම පරිච්ඡේද ඥානය රූප පරිච්ඡේද ඥානය අතු විති විහිදී අතුපතර විහිදී හොඳට වැඩේ. මේ විදිහට අරමුණයි හිතයි දෙක වෙන වෙනමත් ඒ හිතේ પરම්පරාවේ අරමුණු પરම්පරාව වෙනස් කරනොත් හොඳට බලාගනිමින් භාවනාව ඉදිරියට දියුණු වෙන්න නම් අර විදිහේ හොඳ එල්ලයක් තියෙන්න ඕනේ නැවත නැවතත් හිත අරමුණේ යොදවන්න ඕනේ. ඒ වගේම මේ බණ ධර්ම පිළිබඳවත් ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ. මේ විදිහට කටයුතු කරනවා නම් ඒ අරමුණ හිතට බලපාන හැටි, හිත අරමුණට බලපාන හැටි ආදී වශයෙන් මේ දේවල් අතර ඇත්තා වූ අන්‍යෝන්‍ය සම්බන්ධ භාවය පිළිබඳව ඉබේම කරුණු වැටෙන්න පටන් ගන්නවා. ඒ මොකද අරමුණ අරමුණ වශයෙන්ම අත්‍යන්ත ලකුණු ස්වභාවික ලකුණු සම්පූර්ණ වෙන්න පටන් ගන්නවා. නාම ධර්මයක් වන හිතෙහි ඇත්තා වූ අත්‍යන්ත ලකුණු ස්වභාවික ලකුණු. ඒ කියන්නේ එක ක්ෂණයක පවතිනා වූ විඥානේ නැත්තම් හිත ඊගාව චිත්තක්ෂණයට යෑමේදී එහි ඇතිවෙනා වූ වෙනස නොගිනිය හැකි තරම් වගේ. නොදැනෙන තරම් වගේ. යටිපහුව වෙන තරම් වගේ. අතට අහුවෙන්නේ නැති තරම් වගේ. ඒ නිසා තමයි මේ භවයේ මේ සංසාරේ අපි මේ ත්‍රිදුර ගමන් කරේ. දැන් ඒ දෙක අතරත් වෙනස දැකගනිමි කියන ධර්මයට ඒනොත් වඩා හිත තැම්පත් කරමි කියන ධර්මයට භාවනාව ගෙන යනකොට මේ තැම්පත් කිරීමට හේතු වෙන කරුණු මේ තැන්පත් වීම නිසා ඇති වෙන ඵල සුගාවචරයම අත්දකින්න. මේ තැන්පත් වීම සඳහා අරමුණ බරපාන ආකාරය. මේ තැන්පත් වීම සඳහා පෙයිට මීට කලින් තිබුණු හිතම බලපාන ආකාරය මේ විදිහට නාම රූප ධර්ම අතර සම්බන්ධතාවයේ වැටෙනකොට දැන් තමයි යෝගාවචරයාගේ මේ විපස්සනාවට සුදුසු සුදුසුකම් මේරිචකන් කලපදියන් වෙන්න පටන් ගන්න. තහවුරු වෙන්න පටන් අර ගන්න. මේ අවස්ථාව ඊටමත් මේ සංකීර්ණයි ඒ වාගේම සියුම් ඒ නිසා යම් වෙලාවක යෝගාවචරය මේ අවස්ථාවේදී හදිසි තීන්දුවට එළඹුණොත් අඩු භාවනාවකින් යුක්තව තීන්දුවලට ඉක්මන් වුණොත් මොනම ක්‍රමයකින් හරි උවැරදි අදහසක එල්බ ගන්නවා. මේ බව බුදුරජාණන් වහන්සේගේ අර අපි එදා සඳහන් කර විදිහට භ්‍රමජාල සූත්‍රයේ 64ක් මිත්‍යා දිට්ඨි පහළ වෙන ආකාරය තාමත්ම සවිස්තරව පෙන්නලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ලෝකේ සාස්ත්‍රූන් වහන්සේ නමක් විදිහට බුදුජානන් වහන්සේගේ අත්තා වූ ශ්‍රේෂ්ඨත්වය තමයි මෙන්න මේ බ්‍රහ්ම ජාලය දැකගත කරන. බොහෝ දෙනා නම් බුදුරජාන් වහන්සේ ආගය කරන උන්වහන්සේ සතුන් මරන්නේ නැහැ කියලා. උන්වහන්සේ හොරකම් කරන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ කාමයේ වැත හැසෙන්නේ නැහැ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ සදා කරනවා එහෙම බුදු ගුණ බැලීම ඉතාමත් ලාමක වැඩක්. පහත් වැඩක්. ඊට වැඩිය සමහර අත්ව සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ රූප ධානය සහිතයි අරූප ධානය සහිතයි අභිඥා සහිතයි කියලා. ඒත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒක නෙවෙයි නියම බුදු ගුණ දැකීම. ඒකත් මේ ශාසනයේ උත්කෘෂ්ඨ ඵලය නෙවෙයි. තවත් සමහර අත්ව බුදුරජාණන් වහන්සේගේ ගුණ දකින්න මේ විපස්සනා ඥාන වශයෙන් මාර්ග ඥාන වශයෙන් ඵල ඥාන වශයෙන් නමුත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේම විශේෂත්වය පෙන්ලා දෙන්නේ මෙන්න මේ භ්‍රමජාලය මේ හේතුඵල ධර්ම පිළිබඳව මනා අවබෝධයක් නැතුව කරකැවෙන එහිම පාටලවෙන එහිම දියසුලියේ අහුවේ ගත කරන මේ අනන්ත අප්‍රමාණ සත්‍ය අතර බුදුරජාණන් වහන්සේ මේ යාන්ත්‍රණය මේ වැඩපිළිවෙල හාත්පසින් දැකගත්තා. ඒ දැකගෙන එක එකනා ඒ ඒ තැන්වල අහුවෙලා ඉන්නේ, හිර වෙලා ඉන්නේ, දික්ටිගත වෙන්නේ කොහොමද? ඒ සඳහා ඇත්තා වූ වැඩපිළිවෙල කොහොමද කියලා මේ ජාලයේම දැකගත්තකමයි උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය. මේ බව නිසා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිළිසෙට මේ අනෙකුත් ලාමක නොදීවුණු අසම්පූර්ණ මතවලට වාදවලට අහු නොවි. නිර්වද්‍ය මාර්ගයේ හෙලිකිරීම වශයෙන් මේ භාවනා ක්‍රමයේ ඉදිරිපත් කරලා තියෙන සතිපට්ඨාන භාවනා ක්‍රමය. මේ සතිපට්ඨාන භාවනා ක්‍රමයේදී යෝගාවචරය අර කලින් සඳහන් කළ විදිහට නාම ධර්ම රූප ධර්ම වෙන් කර ගැනීමේ දක්ෂ භාවයේ ඇතුව ඒ ಗುಣ දෙකම මොනවාද හරියටම අරමුණට හිත නැංවීම දෙක නැවත නැවතත් ඒ නංවම හිත පැවැත්වීම මේ ධර්ම දෙකම ශ්‍රද්ධාවෙන් යුක්තව ඇදහිල්ලෙන් යුක්තව ඉදිරියට යනවනම් යෝගාවචරයට දැන් ඊටාම ගොරෝසු වශයෙන් නැත්නම් ඕලාරික වශයෙන් මේ නාම ධර්ම රූප ධර්ම අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් හැර බාහිරේ කෙනෙක් නැහැ මේ දෙක අතර සම්බන්ධතාවය තමයි මේ සත්වයා කියන්නේ මේ බුද්ධලයා කියන්නේ මේ ආත්මය කියලා කියන්නේ මේ මම කියන්නේ මේ ඔබ කියන්නේ මේ අපි කියන්නේ මේ ප්‍රියයි කියන්නේ මේ අප්‍රියයි කියන්නේ මේ ස්ත්‍රී කියන්නේ මේ පුරුෂ කියන්නේ මේ ප්‍රඥප්ති සියල්ලෝටම මේ අර කලින්ම දැකගත්ත නාම ධර්ම රූප ධර්ම වලින් පිට යමක් නැහැ මේ දෙන්න ඒ කියන්නේ නාම ධර්ම ප්‍රවාහයත් රූප ධර්ම ප්‍රවාහයත් එකිනෙකා කෙරෙහි ඵලපෑම පමණයි තියෙන්නේ මේ වෛතාමත්ම යහුසුලයි දැක ගැනීමට ඊටාමත්ම දුෂ්කරයි සංකීර්ණයි නමුත් පුළුවන් දෙයක් ඒ පුළුවන් භාවය ඇති කර ගන්න නම් අඛණ්ඩ සමාධියක් තියෙනවා සමාහිතෝ යථා භූතං පජානාති. යම් විදියකට හිත සමාහිත නම් අන්න ඒ සමාහිත හිත මේ ඇත්ත ඇති හැටියෙන් දකිනවා. ඒ ඇත්ත ඇති හැටියෙන් දකිනවයි කියලා කියන්නේ මේ ඇත්ත නැත්නම් ඇති හැටිය කියන්නේ හිත ලුවක් නෙවෙයි. හිතාගත්ත දෙයක් නෙවෙයි. ගුරුවරයා කියපු දෙයක් නෙවෙයි. Tamange රුචිය නෙවෙයි. වාදය නෙවෙයි. එහෙම නැත්නම් දික්තියට අහු වෙන දේ නෙවෙයි. මේ සම්පූර්ණම පරිබාහිර සම්පූර්ණම විමුක්ති ස්වરૂපය ඇත්ත ඇති හැටියෙන් දකින්න නම් සම්පූර්ණ හිත හිස්සලා තියෙනවා වාද මති මතාන්තර රුචිකං අරුචිකං ගුරු මත සියල්ලකම වෙන් වෙන්න ඕන වෙන විදිහට කියනවා සමාහිත වෙන්න ඕන අනේ සමාහිත හිතට වැටෙන්න පටන් ගන්න ඒ වැටෙන්න පටන් අර ගන්නකොට අපි එදා කෙටියෙන් සඳහන් කළා හතර ආකාරයක් මේ බුදුරජාණන් වහන්සේගේ වචන අනුව ගුරුවරු නැත්නම් අටකථාචාරින් වහන්සේලා පෙන්වලා දෙනවා. සමහර වෙලාවට මේ නාම ධර්ම ප්‍රවාහයත් රූප ධර්ම ප්‍රවාහයත් යෝගාවචරයට එක දිගට ගඟක් දිහා බලාගෙන ඉන්න කෙනෙකුට වාගේ මේවා එකිනෙකට පටලවි පටලවි කඹයක් වේ නැත්නම් දරණුවක් වේ දිගට ගමන් කරන ආකාරයේ පේන්න පටන් අර ගන්න එකම ප්‍රවාහය. හරියට ගංග යුරේ ඉඳගෙන ගඟ දිහා බලාගෙන ඉන්නා වගේ සම්පූර්ණ නාම ධර්ම ප්‍රවාහය, රූප ධර්ම ප්‍රවාහය එහි නොගැලී එහි නොතෙත් පැත්තකට වෙලා මානසිකාරයෙන් දැක ගන්න පුළුවන් වෙන තත්ත්වයටපත් වෙනවා. එහෙමපත් වෙනකොට සමහර විටක යෝගාවචරය භාවනාදී සඳහන් කරන මට දැන් පිම්බීමෙන් හැකිලිම වෙන් කරන්නට නම් බෑ නමුත් පිම්බීම හැකිලිම තියනවා දෙකම වැටෙන්නේ චලනයක් විදිහට. එහෙම නැත්නම් මේ දෙකම වැටෙන්නේ මම නිකන් ඈතකට අරගෙන යනවා වගේ වැටෙනවා. එහෙම නැත්නම් මට සහැල්ලුවක් වැටෙනවා එක දිගටම පවතින සහැල්ලුව පිම්බීම හැකිලිම තියනවා නමුත් මට මේ දෙක වෙන් කරගන්න බෑ. මෙන්න මේ විදිහේ ප්‍රකාශන යෝගාවචරයට සමහර වෙලාවකට හොඳ සමාධිමත් හිතට දැක ගන්න පුළුවන් වෙනවා. මේකට අටකටාචාරින් වහන්සේලා නමක් දෙනවා ඒකත් ණය. ඒකත් ණය කියන්නේ නාම ධර්මයි සහ රූප ධර්ම එකම ප්‍රවාහයක් විදියට. දිගට ගලන. ඒක බොහොම පහසු අවස්ථාවක්. යෝගාවචරයට ආත්ම ධෛර්යය වඩන අවස්ථාවක්. භාවනාව yaadෙන අවස්ථාවක්. ඒ වාගේම උත්සාහයෙන් ලබාගත යුතු අවස්ථාවක්. මේ නිසා සමහර ඇත්තෝ විශේෂයෙන්ම ගුරු උපදේශ නැති අන්‍යාගම් ඇත්තෝ මේකම උතුම් කොට සලකනවා. මේක තමයි මේ ලබා ගැනීමට අපහසු දේ. දැන් මට ඒක ලැබුණා. අස්මනාපිට ලැබුණා. මටම ලැබුණා. විනිවිද දැක ගන්න මට පුළුවන්. ඒ නිසා මගේ මම මේ මේ පරමාර්ථයේ සමග දැන් ජීවත් වෙනවා. මේක තමයි මේ පරම ස්වરૂපය කියලා ඒක අල්ලගන්න. ඒක අල්ලගෙන ආත්ම දිට්ඨියට වැටෙන්න ඉඩ තියෙනවා. ඒ මොකද ඒ දැකෙන වෙලාවදී ඒක ඒ තරම්ම ප්‍රත්‍යක්ෂයි. අස්පනා අපිට වර්තමාන වශයෙන් පේනවා. ඒ නිසා යෝගාචරය නැත්නම් විශේෂයෙන්ම යෝගාචරය කියනම ගැළපෙන්නේ නැහැ. මේ භාවනා වේදන යම් කිසි කෙනෙක් මිත්‍යා මතසහිත කෙනෙක් නම් මේකෙම ගැලී ගන්න. මේක අල්ල ගන්න. මේක උපාදානය කරන බදා ගන්න. බදාගත්තට පස්සේ මෙයට වෙනස් ක්‍රම තියෙන දකින්න තියෙන අවස්ථාව වළක්වා ගන්න. වලහා ගන්න. මේ නිසා මේම අල්ලාගෙන මේකයි ආත්මය කියලා වරද්දා ගන්න. මේකට කියනවා මේ ඒකත් ණය ඒකාත්ම ඒකත් ක්‍රමය හරි හැටියට දකි නැතුව දික්ටිගතව දැක්කොත් ඒ පුද්ගලයා වරදට වැටිච්චාම ආත්ම දික්ටියට වැටෙනවා. ඒ නිසා මේ ආත්ම දික්ටිය ගැන කතා කරන ඇත්තු භාවනාවෙන් තොරව කතා කරනවා නෙවෙයි. ඒත්වත් භාවනා අත්දැකීමක් ඇතුවයි කතා කරන නමුත් පාර්ශ්වික පැත්තක් විතරක් දන්නා ආංශික ඒකාංශයක් පමණක් දන්නා සත්‍ය සහිත පුද්ගලයෝ. මේ නිසා ඒ අතෝ ඒ තමන් ලබාගත් ඊටම දුෂ්කරව වර්තමාන වශයෙන් අත්දැකීමෙන් විනිවිද දක්ලා ගත දේ නිසා ප්‍රතික්ෂේප කරන්නවත් බෑ. ඒ ඒක තදින් ගත්ත නිසා අනිකුත් විකල්ප දැක ගන්න තියෙන අවස්ථාවක් නැහැ. මේ නිසා ඒ පුද්ගලයා එහි ගැලී ගන්නවා කියන එක අනුකම්පා කටයුතු අවස්ථාවක්. ඒ මොකද මේ පුද්ගලයා ඒ සඳහා අත්දැකීම් සහිතවයි එතෙන්ට ගිහිල්ලා තියෙන්නේ. නමුත් සම්පූර්ණ නැහැ. මෙන්න මෙතනයි බුදුරජාණන් වහන්සේ අපට පිහිට වෙන තැන. යෝගාවචරය මෙහෙම දැක්කට උපදේශ සහිත මේක හොඳට බලාගෙන ඉන්න මේක තමයි වර්තමාන தත්ත්වය. පිම්බීමෙන් හැකිලීමෙන් ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් එකිනෙක වෙනස් වෙන්නේ නැහැ. ඒකාකාර ප්‍රවාහය සමහරට මුළු ශරීරෙම ඇත්තා වූ වින්දන දැනෙන්න පටන් අර ගන්නවා. පිම්බීම හැකිලීමක් දැනෙනවා. ශබ්දත් ඇහෙනවා. හිතට ආලෝකයක් පහළ මේ සියල්ලක්ම එකට ගොනු වෙච්ච ප්‍රවාහයක් විදිහට Taman ඉදිරි Taman සමග නොගැටි කරගෙන යනවා. යෝගාවචරයේ අවස්ථාවේදී එක්කෝ Tamanගේ ඉන්න ඉදින ඉරියව්ව හෝ විපස්සනා යෝගාවචරය. ඊව නැත්නම් මේ දැනෙන ප්‍රවාහය දැනීම වශයෙන් හෝ මෙනෙහි කරනවා. ඒක බාරගන්නේ නැහැ, බදාගන්නේ නැහැ. ඒ தত্ত্বය අරමුණක් කරගන්න. ඒ නිසා වෙන ක්‍රමයකට වෙනත් විදියකට මතුවෙන්න අවස්ථාව ඉඳ තියෙනවා. මේක සම්පූර්ණයි මේක අවසానයි මේක නිගමනයි කියලා බාරගන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරය මේ ආත්ම දිට්ඨියට වැටෙන්න දින අවස්ථාව අඩු වෙනවා. ඒ වගේම සමහර වෙලාවල් වලට මේ ප්‍රවාහයේ යතා වූ යම් යම් අංශ යම් යම් යම් බාහුව යම් යම් කොටස් වැඩි වැඩියෙන් පැටලෙන්න පටන් අර ගන්නවා. සමහර වෙලාවට හොඳට පිටිවිලි වැඩ කරන හැටි වැටෙන්න පටන් ගන්නවා. මේ හිතවිලි නිතරම වේගයක් වශයෙන් පිටිපස්සේ තියෙන සමහර වෙලාවට දන්වැල් පුරුක වගේ එකින් එකට එකින් එකට ඇමිනිලා සම්පූර්ණ අරමුණෙන් පැත්තකට ගෙනියලා රුචි මනාප අරමුණක හෝ අරුචි අමනාප අරමුණක හෝ රාග ద్వේෂ වශයෙන් ආශ්‍රය කරන හැටි වැඩ කරන හැටි තේරෙන්න පටන් අර ගන්නවා. සමහර වෙලාවල් වලට වේදනාව ප්‍රකට වෙනවා. සමහරට තමන්ගේ කලින් තිබුණු ශරීරයේ බහගෙන තියෙන ලෙඩක්. එහෙම නැත්නම් මේ අවස්ථාවේ තියෙන උෂ්ණ සීතල ගති නිසා ඇති වෙන ඍතු විපර්යාස නිසා මේ වේදනාව ප්‍රකට වෙන අවස්ථාවක් පහ වෙනවා. ඒ වෙනකොට යෝගාවචරය අර මුලින් දක්වපු අර ඒකත් ක්‍රමී එක කොටසක් විශේෂණ වෙන අවස්ථාව. අනිකුත් කොටස් නිලීන වෙලා අප්‍රකට වෙලා මේ පේන කොටස චිත්තාන්පස්සනාවයෙන් හෝ නැත්නම් වේදනානුපස්සනාව වශයෙන් හෝ සමහර ධම්මානුපස්සනාව වශයෙන් නැත්නම් කායානුපස්සනාවම හෝ පේන්න පටන් අර ගන්නවා. එහෙම නැත්නම් සමහර වෙලාවට යෝගාවචරයට මේ පටිච්චසමුපාදේ දොළොස් ආකාරයේ අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං ආදී මේ එක පුරුකක් හොඳට මේ අවස්ථාවේ පැහැදිලිව පටන් අරගන්න. වේදනාව නිසා සුඛ වේදනාව වේවා දුක්ඛ වේදනාව වේවා ඒ වේදනාව නිසා තණ්හාව පහළ වෙන හැටි. සුඛ වේදනාවක් නම් මේ සුඛ වේදනාව මට වේවා. නැත්නම් මම මේ සුඛ වේදනාවට මේට වඩා ලං වෙන්න මට ලැබේවා. මේ සුඛ වේදනාව සමග දිග වේලාවක් මට ඉඳ ලැබේවා කියලා. ඒ වේදනාව පරාමර්ශණය කරන්න ගත්තොත් රාග දෝෂ නිස්සෘතව ආශ්‍රය කරන්න ගත්තොත් වේදනාව පිළිබඳව ස්වභාවික ලක්ෂණ දැකීම නතර වෙලා වේදනාව විසේ රාග ద్వේෂ ආදී නීවරණ ධර්ම වැඩෙන්න පටන් අරගන්නවා. මේක යෝගාචරයට හුදෙට සමහරලාට ප්‍රකට වෙනවා. ඒ වගේම යම් වෙලාවක මොන වේදනාව ආවත් සුඛ වේවා දුක් වේවා වේදනාව මෙනෙහි කරගෙන හිටියොත් වේදනාපත්‍ය තණ්හා වෙනුවට වේදනාපත්‍ය පඤ්ඤා ප්‍රඥාව පහළ වෙනවා. මේ වේදනාව තමයි පැත්තකට අරගෙන යන්න බෑ. ඇදගෙන යන්න බෑ. ආසාවෙන් මත් කරන්න බෑ. තරහෙන් කුවේපයෙන් මුසමත් කරන්න බෑ. වේදනාවේ ස්වરૂපයම ප්‍රඥාවම යථාභූත ඥානෙම පහළ වෙනවා. මේ වාගේ අර සම්පූර්ණ ප්‍රවාහයේ යත්තා වූ එක පුරුකක් එක අංශයක් එක බාහුවක් සමහර වෙලාවට ඉතාමත්ම ප්‍රකට වෙනවා. ඒ ප්‍රකට වෙනකොට යෝගාවචරය හිතනවා මේ අනිකුත් දේවල් මේකට කිසිම සම්බන්ධයක් නැහැ. මේ කොටස වෙනමමයි. ඒක මට හොඳටම තහවුරුයි කියලා එක පැත්තක් සම්පූර්ණ චිත්‍රයේ එක කොටසක් පමණක් අරගෙන ඒක දැඩිසෙ බදා ගන්න හදනවා අල්ලා ගන්න හදනවා ඇලි බැඳී ගන්න ස්වරූපයකටපත් වෙන්න පුළුවන් විශේෂයෙන්ම මේ උපදේශ නැතුව තනි තනිව භාවනා කරනකොට මේකට ආචාර්යයන් වහන්සේලා නානත්ත ණය කියලා සඳහන් කරනවා දක්ෂ යෝගාවචරයන මේ උපදේශයිත යෝගාවචන තමන්ට මේ වෙලාවේ මෙන්න මේකයි ප්‍රකට කියලා ඒ ප්‍රකට දේ පිළිබඳව අවදි හිතින් මානසිකාරය පවත්වනවා. ඊගාව අවස්ථාවක වෙන අංශයක් වෙන බාහුවක් වෙන පුරුකක් ප්‍රකට වෙනවනේ ඒ දේ ප්‍රකට දේ පිළිගන්න සම්පූර්ණ විවුර්ත හිත තියෙනවා නැවුම් හිතක් තියෙනවා අර ඉස්සල දකපු දේම හොයාගෙන යන ගතියක් ඒක මගේ කියන ගතියක් මම ඒකේ කියන ගතියක් නැහැ ඒ නිසා අනානත්ත ණය දන්න යෝගාවචරය සමහර වෙලාවට ඉතාම අමිහිරි අත්දැකීම් සමහර වෙලාවට මිහිරි අත්දැකීම් මේ කොයි එකක්වත් තෝරන්න යන්නේ තෝරන්න ගියොත් අපි මේ මුළු චිත්‍රයෙන් 150යි දැක ගන්න පුළුවන්. එන්නේ මොකද අපි හිතේ නිතරම තියෙනවා මේ දේ හොඳයි, මේ දේ ප්‍රියයි, මේ දේ මනාපයි, මේ දේ රුචි. මේ දේවල්ම හොයන්න ගියොත් අපිට සම්පූර්ණ චිත්‍රය අරුචි, අමනාප දේවල් නැත්නම් ධර්ම කොටස් අපි බැහැර කරනවා. ඒ නිසා මේ නානත් නාය ක්‍රමයේ දාන්න යෝගාවචරය මේ අවස්ථාවේදී පවතින මේකයි කියලා අවබෝධ කරනවා මිසක් මේ දේ විය යුතුයි මේකයි නියම භාවනාව ආදී වශයෙන් නිගමන වලට තීන්දුවට එන බෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් ඒක දැඩිසේ ගත්තොත් මිත්‍යා මත පැත්තට ගියොත් උච්ඡේද දික්කයට වැටෙනවා. උච්ඡේද දික්කය කියලා කියන්නේ මේ ජීවිතේ ප්‍රකටයි මේ ජීවිතේ කෙලින්ම අත්දක ගන්න පුළුවන් විනිවිද දැක ගන්න පුළුවන් මේ ජීවිතෙට පෙර ජීවිතයක් තිබුණෙත් නැහැ මරණින් මත්තේ මොනවාක් අපැත්තෙත් නැහැ ඒ නිසා මේ ලැබිච්ච ජීවිතයේ සම්පූර්ණයෙන්ම හොඳට කාලා බීලා විනෝද වෙලා හිටියට කමන්නේ මේ විනෝදේ සාධාරණ වුණත් අසාධාරණ වුණත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ මොකද මේ මත්තේ ආයෙ කියවන්ට නඩුවන්ට කිසිම සම්බන්ධයක් නැහැ. මේක මෙතනින් ඉවරයි. මෙන්න මේ විදිහට යෝගාවචරයේ වර්ධිලා තේරුම් අරගත්තොත් උච්චේදිතේ වැටුනොත් අකුසල් ධර්මේ නැත්නම් දුස්චරිත පැත්තට පවා යන්න ඉඩ තියෙනවා. නමුත් නියමයේ උපදේශයිත යෝගාවචර කිසිම වෙලාවක තමයි මේ හේතුඵල සම්බන්ධතාවයේ වැටෙනකොට ඒ පිළිබඳව තෝරන්න යන්නේ නැහැ. බේරන්න යන්නේ නැහැ. විපස්සනාවේදී සියලුම අරමුණු වල රසය සම වෙනවා. සම රස භාවය නිසා ප්‍රිය මේකය අප්‍රිය මේකය කියලා හොඳ මේකේ නරක මේකේ කියලා විය යුත්තේ මේකයි නොවිය යුත්තේ මේකයි කියලා තෝරන්නේ නැහැ. සෑම දෙයකටම මධ්‍යස්ථ පොදු සමාන අවස්ථාවක් දීපුවහම මේ නානත්තනයි විෂම ස්වરૂපේ යෝගාවචරයට වැටෙන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවලට යෝගාවචරය කිසිම බලාපොරොත්තුවක් නැතිව මේ නිදිමත ගතියේ ඉන්න වෙලාවේදී එකපාරටම හිත අවදි වෙන ගතිය දැක ගන්න. ඒ වගේම කිසිම බලාපොරොත්තුවක් නැති වෙච්ච වෙලාවක නිින්දට වැටෙන හැටි දැක ගන්න. සමහර වෙලාවට හොඳට සූදානම් වෙලා ගිය සම්පූර්ණ වික්ෂිප්ත හිතක් පහළ වෙන හැටි. ඒ වගේම සමහරකට වික්ෂිප්ත හිතින් වාඩි වුණ හොඳට භාවනාව යන හැටි. මේ විදිහට තේරුම් අර ගන්නකොට ඉස්සලන යෝගාවචරයා මේ ධර්ම අහලා මේ ඉන්ද්‍රිය සම කිරීමට වීර්ය සමාධිය සම කිරීමට ව්‍යාපාර කරනවා. මට දැන් වීර්ය වැඩි ඒ නිසා සමාධිය වැඩි වෙන පරියන්කේ හොඳයි. මට දැන් සමාධිය වැඩි ඒ නිසා වීර්ය වැඩි කරන සක්මන මේ වෙලාවට හොඳයි කියලා ව්‍යාපාර කරනවා. නමුත් සමහර වෙලාවට ඒ කරන ව්‍යාපාරවලට විරුද්ධව භාවනා අධ්‍යක්ෂ ලබනවා. එතකොට මේ භාවනා පිළිබඳ පටිවද් දැකීම් සහිත ඒ වාගේම ගුරු උපදේශ රහිත යෝගාවචර හිතනවා මේක ව්‍යාපාර කරලා හදන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා අව්‍යාපාර ස්වරූපයක් මේකේ තියෙනවා. ඒ ධර්ම ඒ ධර්ම විසින්ම පහළ වෙන ස්වරූපයක් තියෙනවා. ඒ නිසා මේ විශේෂයි නිදිමත වේලාවදී නිින්ද කඩන්න උත්සාහ කළ වැඩක් නැහැ. කම්මැලි වෙලාවේ කම්මැලිකම නැති කරගන්න උත්සාහ කළ වැඩක් නැහැ. එන විදියකට කරන්න ඕනේ මේවා එකට එකක් උත්සාහ කරාට ප්‍රතිඵල ලබා ගන්න බෑ කියලා සමහර වෙලාවට කීඳුවලට එලිමන්ට් ඉඳ තියෙනවා. කළ යුත්තේ කිරීමේ පමා වෙනවා. නොකළ යුත්තේ නොකිරීමේ පමා වෙනවා. වීර්ය කරන්නේ නැතුව මන්දෝත්සහය වෙනවා. මෙන්න මේ தත්ත්වය ආචාර්යන් වහන්සේලා අභ්‍යාපාරණක මේක කියන අභ්‍යාපාරණයි කියලා. ව්‍යාපාරයක් නැති ස්වરૂපේ. අවිද්‍යාව විසින් සංස්කාර ඇතිකරන්නට විශේෂ ක්‍රියාවක් කරන්නේ නැහැ. ව්‍යාපාර කරන්න උත්සුක වෙන්නේ නැහැ, උනන්දු වෙන්නේ නැහැ. පහළ වෙන ස්වરૂපයක් තියෙනවා. ඒ වගේම තණ්හාපත්‍ය වේදනා තණ්හාවේ ඇත්තේ නැහැ. වේදනාව ඇති කරන ව්‍යාපාර ස්වરૂපයක්. උනන්දු වෙන ස්වરૂපයක්, උත්සුක වෙන ස්වરૂපයක්. නමුත් තණ්හාව ඇති වෙලාවට හේතු කාරණු තියෙනවනම් බැඳීම ඇති වෙනවා. වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා. තණ්හාව නිසා ඉතුරු ධර්ම ඒ විදිහට එකිනෙක විශේෂ ව්‍යාපාර නොකරන සුළු ස්වરૂපේ දකින්නකොට වැරදියට ගත්ත මිත්‍යා දිට්ඨියට ඇත්තෝ සඳහන් කරගන්නවා අකිරිය වාදයට. කොච්චර පින් කරත් ඒක ඇති හරයක් නැහැ. කොච්චර පව කරත් ඒකේ හරයක් නැහැ. කර්මය සහ කර්මඵලයේ කියන එකක් ඇත්තේ නැහැ. ඒ නිසා ගුණ ජීවිතයක් හික්මීමක් ශික්ෂණයක් කිසිම මේ ලෝකේ ආර්ථයක් නැහැ. කියලා සම්පූර්ණ අර ආනුපුබ්බී වැඩපිළිවෙල පාගා ගන්න. නිකා කරන නොසලකා හරින. ඒ නොසලකා හැරීම නිසා ගුණ ජීවිතයේ පිළිහෙට පටන් අර ගන්නවා. තමන් මෙතුආකල් ආයාසෙන් දක්න ආපු සීල ශික්ෂාව සමාධි ශික්ෂාව ප්‍රඥා ශික්ෂාව පිරිහෙද්දීම පිළියම් කර බලහනින් පටන් අර ගන්නවා. මේ නිසා බුදුරජාණන් වහන්සේගේ වර්ග කිරීම අනුව නම් කිරීම අනුව මෙන්න මේ අකිරිය වාදේ ඊටාත්ම නාස්තිකයි. ඊටාත්ම දුක් දෙන සුළුයි. පීඩා කරන සුළුයි. ඒ පීඩා කිරීම ඒ අකිරිය වාද සහිත පුද්ගලයා විතරක් නෙවෙයි. ඒ පුද්ගලයා ඉන්න මුළු සමාජයටම බරක් වෙනවා. හරියට උගුරේ යකඩ කෑල්ලක් හිර වෙච්ච වෙලාවක මොනම විදියකින්වත් බේරන්න බැරි වෙනවා. ඒ නිසා මේ අකිලිය වාදයේ පූර්ණ කාශ්‍යප එදා විශාල වශයෙන් ගෝල පිරිස ඇති කරගෙන ප්‍රකාශ කරමින් ගිය මේ අකිලිය වාද ධර්මයේ බුදුරජාන් වහන්සේ ඊ타මත්ම වහාම දුරු කළ යුතු භයානක ධර්මයක් විදිහට පෙන්ලා දීලා තියෙනවා. ඒක උනත් එන්නේ හිතලා නෙමෙයි. ඒ යෝගාවචරේ හෝ වෙන සාස්ත්‍රු කෙනෙක් හෝ හිතලා කල්පනා කරලා ගත්ත දෙයක් නෙවෙයි මේ භාවනා කරනකොට භාගයක් භාවනා කිරීම නිසා අනික් හරිය කල්පනා කරන නිසා නැත්නම් සංකල්ප සහිතව භාවනා කරන නිසා පහළ වෙන විකෘතිය. ඒ විකෘතියේදී යෝගාවචරයාගේ උත්සාහ කරන ස්වරූපේ දුර්වල වෙලා තමයි ගුණ ජීවිතේ පිරියෙන්ට ඉඳී තියෙනවා. ගුණ ජීවිතේක වටිනාකම හෝද පාළුවකට ලක් වෙන්න ඉඳී තියෙනවා. ඒ නිසා යෝගාවචරය භාවනාවේදී ඒ විදිහේ වරින් වර තමයි දකින්න පුළුවන් වෙන අස්වාභාවික වෙනස්කම් දකිනකොට ඒ පිළිබඳව සම්පූර්ණ විවෘත හිතකින් ඒ පිළිබඳව තියෙන්න පුළුවන් යම් ආකාර වෙනවා නම් ඒ සියල්ලම අල්ලා ගැනීම අදහසින් භාවනා කරන එකයි කරන්නේ. ඒ වගේම තමයි යෝගාවචරය අවසාන වශයෙන් තේරුම් අරගන්නව ධර්මතා විශාල ධර්මතා රාශියක් මෙතන ක්‍රියාත්මක වෙන බව. ඒ ඒ හේතු කාරණු සම්පූර්ණ වුණාට පස්සේ ඵලයේ ඇතිවීම සත්‍යයේ පුද්ගලයේ කරන දෙයක් නෙවෙයි. ඒ අවශ්‍ය වෙලාවට හේතු කන්න සම්පූර්ණ වීම සිද්ධ වෙනවා. ඒක ධර්ම නියාම. මෙන්න මේ නියාම ධර්ම කියන ඊටාම ගැඹුරු ධර්මයේ තේරුම් ගන්නට නම් යෝගාචර තමගේ රුචි අරුචිකන් ඉස්සර කරන්ට නරකයි. කැමැති අකමැතිකන් ඉස්සර කරන්ට නරකයි. පැමිණෙනදී ඉදිරිපත් වෙනදී විවෘත හිතින් අතිමත් හිතින් මානසිකාරයෙන් බලාගෙන ඉන්නකොට ඉන්නකොට භාවිත බහුලීගත කරනකොට බොහෝ වේලාවක් අරමුණු ආශ්‍රය කරනකොට මෙන්න මේ ධර්මතා වැටෙන්න ඉඩ තියෙනවා. යම් කිසි කෙනෙක්ගේ ධර්මතා වැටෙනකන් ඉවසීමක් නැතුව වහවහ ප්‍රතිඵල බලාපොරොත්තු වෙලා ඉක්මනින් ඉක්මනින් මේ මේ ඥාන නැත්තම් පොත්වලින් කියවපු දේවල් ලබා ගන්න උත්සාහ කරනවනම් ඒ පුද්ගලයා මේ විෂම හේතුක දිග්ගයට වැටෙනවා. ඒවලකට නෙවෙයි ඒ වගේ හිතුවක්කාරකමක් තියෙන විෂම ස්වરૂපයක් තියෙන. එහෙම නැත්නම් දේවල් පහළ වෙන්නේ හේතුවක් සහිතව නෙවෙයි. අහේතුකෝ පහළ වෙනවා. එහෙම නැත්නම් සඳහන් කරනවා මේ පහළ වෙන හේතු ඒකාන්ත නියත හේතුවක් සහිතවයි පහළ වෙන්නේ. කර්මය නිසාමයි පහළ වෙන්නේ විනාශ කරන්න බෑ. ඒ නිසා ගුණ ජීවිතයක් නැවත නැවත භාවනා කිරීමක් අරමුණට හිත එල්ල කිරීමක් ප්‍රතිඵල නැහැ. ඒ වගේ තියෙන්නේ එක්ක විසම හේතු නිසා කොච්චර අපි වීර්ය වැඩි කරන්න උත්සාහ කරොත් වීර්ය වැඩෙන්නේ නැහැ වෙන දෙයක් වැඩිට පුළුවන්. එහෙම නැත්නම් අපි කර්මානුරූපව අපේ ජීවිතේ තීන්දුව වෙලා තියෙන එක වෙනස් කරන්න බෑ. එහෙම නැත්නම් මේ ඉන ඵල හේතු සහිතව නෙවෙයි. මෙන්න මේ විදිහට යෝගාවචරය මේ ධම්මතාවයේ තේරුම් ගන්නේ නැතුව මෙන්න මේ විසම හේතුක දික්ටි අහේතුක දික්ටි ආදී දික්ටිගත වෙන්නේ ඉතිතියි. මේ නිසා යෝගාවචරයේ භාවනා ජීවිතයේ අර ඍජු උජු සූජුච ගති සම්පූර්ණ සෝදපාලුවට ලක් වෙනවා. මැලවෙන ස්වරූපයටපත් වෙනවා. වරින් වර ඊටාමත් උනන්දුවේ සද්ධාව ඇති වෙච්ච වෙලාවට භාවනා යෙදෙනවා. නමුත් පුංචි කාරණාවක් භාවනාවේදී හෝ බාහිරදී මතුවෙනකොට ඒ අනුහුඟා කල්පනා කරනවා. කල්පනා කරලා මේ එකකට වැටෙනවා. සමහර වෙලාවට යෝගාවචරයෝ බෞද්ධ වශයෙන් අපි මේ කටයුතු කරන වශයෙන් මේ තරම් ගැඹුරු මේ තරම් Tamanට අහේනිකර තත්ත්වවලටපත් වෙන්නේ නැහැ. නමුත් මේ ආසන්න ස්වරූප වලට වැටිලා භාවනාවේ තියෙන වීර්ය අඩු කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ ධර්ම කොටස් මේ ධර්ම දේශනාවට කිට්ටු කරන්නේ ඒ මත් ඇති කරගෙන නිකාය ඇති කරගෙන ඉන්න ඇත්තන්ට පහර දෙන්නවත් ඒ ඇත්තන්ගේ දොස් දකින්නවත් නැත්නම් මේ ගැඹුරු ධර්මයේ කල් සම්බන්ධ කරගෙන අවුල් කරන්නවත් නෙමෙයි මේ අපිට භාවනාවේදී ඒකාන්තයෙන්ම වුණ දෙන්න සිදුවෙන தত্ত্ব මේ தত্ত্ব නිසා අපි භාවනා ජීවිත විශාල කාලේ නාස්ති කිරීමක් සිදු කරනවා ඒ වාගේම අනවශ්‍ය හිතවිලි රාශියක් බෝ කරනවා. ඒ බෝ කිරීම නිසා තමයි මේ ලබා ගන්න පුළුවන් මේ ඍජු මාර්ගේ බාධා කරගන්නවා. ඒ නිසා මෙතුවක් මේ විස්තර කරපු ඒකත් ණයකෝ නානත් ණයකෝ අභ්‍යාපාර ණය එහෙම නැත්නම් ඒවන් ධර්මතා ණය කියන මේ හතර පිළිබඳව පොදු එක වචනයක් සඳහන් කරනවා නම් මේ හතරමේ නොමග යවන දේවල් මේ හතරෙන් මේ මන්දෝත්සහය වෙනවා බුදුරජාණන් වහන්සේගේ නෛර්යානික ධර්මයේ සෑම වෙලාවකම ආරභත නිඛමත යුඤ්ජත කියලා හරියට මේ දැවෙන ගිනි දැල්ලක් වගේ. කිසිම වෙලාවක ඒකේ අජීවි ස්වરૂපයක් නැහැ. සම්පූර්ණ සජීවි. කිසිම දෙයක් නිසා පමහා කිරීමක් නැහැ. විශ්‍රාම ගැනීමක් නැහැ. එකම ක්ෂණයක්වත් මේ සංසාරේ සැපයක් නැති නිසා, එකම ස්ථානයකවත් දුකෙන් තොර භාවයක් නැති නිසා සම්පූර්ණ උනන්දු කරන ස්වરૂපයක් තියෙනවා. අප්‍රමාදේමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. නමුත් යම්ම කිසි කෙනෙක් ආත්මදීක්කයට වැටුණොත් ඒ පුද්ගලයා කල්පනා කරනවා මම කොච්චර උත්සාහ කරත් හරියන්නේ නැහැ දෙවියන් වහන්සේගේ කැමැත්තටයි කටයුතු වෙන්නේ. ඒ නිසා ටිකක් විස්්‍රාම ගන්න. දෙවියන් වහන්සේ සන්තෝෂ කරන්න උත්සාහ කරනවා මිසක් කායගත සතිය පිහිටියෝ දන්නේ නැහැ. Tamanට ඇති වෙන එපා වීම, Tamanට ඇති වෙන කම්මැලිකම, Tamanට ඇති වෙන රුචිය ආදී දේවල් විමසා බලන්න යන්නේ නැහැ. ඒක දෙවියන් වහන්සේ ඒක දෙවියන්ට විරුද්ධව යනවා. දෙවියන් අභියෝග කිරීමක් කියලා පැත්තකට වෙනවා. පැත්තකට වෙලා ඒ වෙලාව විශ්‍රාම ගන්නවා. මෙන්න මෙතනයි සැලකිලිමත් වෙන්න ඒ වාගේම නානත්තනයි පටලවා ගත්තොත් වර්ධා ගත්තොත් කුච්චේද දිත්තේට වැටෙනවා. ඒ පුද්ගලයා අර සාමාන්‍ය කර්ණ පවුගේ දවසක කතා කරන කහපල්ලා බීපල්ලා කියන ස්වරූපී කතාවලට හුඟන් දීලා මේ ලැබිච්ච වෙලාවෙන් ණය වෙලා හරි කමන්නේ පුළුවන් තරම් රස දේවල් ගන්න ඕනේ හොඳ සුවඳ ආග්‍රහණය කරන්න ඕනේ හොඳ දේවල් බලන්න ඕනේ හොඳ දේවල් අහන්න ඕනේ විදිහට ඉඳුරම් පිනවීමට බීම ඇදිලා ඒ ඉඳුරම් පිනවීමට ලාභ සත්කාර විසේ ඇදී යන ස්වරූපේ නිසා නිවන් මඟ වසා ගන්න. ඒ වගේම ප්‍රමාදයකට වැටෙනවා. ඒ නිසා උච්චේද දිට්ඨිය තියෙන්නේ මේ වහවහ සම්පාදනය කර යුතු බුදුරජාන් වහන්සේ සඳහන් කරන සීගහන් සීගහන් වශයෙන් සඳහන් කරන ස්වરૂපයේ අමතක කරලා පොඩ්ඩකට ප්‍රමා මේ වෙලාවේ ශරීරයට සැප ඕනේ නිසා මේ දුක විඳගෙන වේදනාව අත්දකින්න පුළුවන් අවස්ථාව ඉරියව් වෙනස් කරනවා. ඒ වගේම මිහි කටුක සද්දයක් ඇහෙනවා කටුක සද්ද ඇහෙන්න හොඳ නැහැ මිහිරි සද්ද තියෙන තැනකට යන්න ඕනේ එහෙම නැත්නම් නිශ්ශබ්ද තැනකට යන්න ඕනේ කියලා ඒ කටුක தත්ත්වය අවබෝධ කරගන්න තිබුණ අවස්ථාව පෙරහැරලා එතනින් එහාට මෙන්න මේ විදිහට මේ උච්ඡේදවාදය ඇති කෙනා ශරීර ආසාව වැඩි කරගන්න. ඉඳුරම් පිනවීම ඉස්සර කරන්න පටන් අරගත්තාම ගැඹුරු ධර්ම වලට ය아가න්න බැරි වෙනවා. ලාමක මට්ටමේම ශරීරයේ පිළිබඳ ඇති ආසාව නිසාම ලාමක ආසාවල් විශේෂම ජීවිතයේ ගෙවිලා යනවා. මේ නිසාත් පමාවය. ඒ වාගේම යම්කිසි කෙනෙක් අභ්‍යාපාර ණය වරද්වාගෙන අකිරිය වාදයට වැටුණොත් ඒ පුද්ගලයා ප්‍රසිද්ධියේම සඳහන් කරනවා පින් කරන්න කෙනෙක් පළවිඳින්න කෙනෙක් ඒ නිසා ඔය පින් කිරීම සඳහා වෙහෙස වෙලා වැඩක් නැහැ. සීලය රකින්න කෙනෙක් සීලේ ඵල ලබන්න එක කෙනෙක්. ඒ නිසා සීලේ විශේෂ විශේෂ සංයමයක් අවශ්‍ය නැහැ. ඉන්ද්‍රයන් සංවර කිරීමක් අවශ්‍ය නැහැ. සමාධි විශේෂ විශේෂ ශික්ෂාවක් අවශ්‍ය නැහැ. ප්‍රඥා විශේෂ ශික්ෂාවක් අවශ්‍ය නැහැ. කියලා අර තමන් මෙතුආකල් කරගෙන ආපු දේ පවා නිග්‍රහ කරනවා නීච කරනවා නීච කරලා ಗುಣ පිළිීමක් සිදු වෙනවා ඒ වාගේම ධම්මතා ණය තේරුම් ගත්තේ නැති කෙනා හේතුක දිට්ඨියට වැටුණොත් මේ විදිහ හරියටම විපස්සනා භාවනාව විස්තර සහිතව කියලා දෙනව අවශ්‍ය නැහැ. ඔය ඉඳපු ගමන් ඕක වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔය විසම හේතුක දිට්ඨියක් ලෝකේ තියෙන්නේ. ක්‍රමානුකූලව යන්න අවශ්‍ය නැහැ කියලා ඒ අර සූක්ෂම සියුම් වැඩපිළිවෙලක් යද්දී ඒක නිග්‍රහ කරගන්න. එහෙම නැත්නම් අ හේතුක දිට්ඨියට වැටුණොත් මේ ඥානීය පහළ වෙන්න සමාධිය අවශ්‍යයි කියලා කිව්වට ඒක එහෙම නැහැ. ඥානෙ පහළ වෙන්න පුළුවන් කල්පනා කරලා ඥානෙ පහළ වෙන්න පුළුවන් පොත් කියවලා ඥානෙ පහළ වෙන්න පුළුවන් දේවල් දැකලා කියලා විවිධ දේවල් කල්පනා කරනවා මේ විදිහට අහේතුක දිට්ඨිය හෝ වේවා විෂම හේතුක දිට්ඨිය නැත්නම් නියත වාදයට වැටලා මේක කර්මයමයි විනාශ කරන්න බෑ ඒ නිසා කර්මයට මේ යට වෙලා කර්මාන් රූපෝම කටයුතු කරන්න ඕනේ ඒ නිසා කර්මයේ ගෙවාදමීම සඳහා කර්මක්ෂය කරන්න ඕනේ කියලා විවිධ වේවල් යන්න ගියා මේ හතරෙම පෙන්වන්නේ මොකද්ද වර්තමාන මොහොතේ මඳක් පමා කරනවා මේ නිසා යෝගාවචරය අප්‍රමාද ධර්මයේ පැත්තකට කරලා මේ ප්‍රමාද ධර්මයේ එක පැත්තක් පරාමර්ශණය කරන්න පටන් ගන්නවා මෙන්න මෙතනයි අපි මේ ධර්මයේ යෝගාචර ජීවිතයට සම්බන්ධ කරන්නේ යම් කිසි කෙනෙක් මේ බව දන්නවා නම් තේනවා නම් මෙතන තියෙන සූක්ෂම භාවය යෝගාවචරයට අවශ්‍ය කරන්නේ අරමුණු තෝරන්නේ නැතුව ප්‍රිය භාවයට අප්‍රිය භාවයට යන්න දෙන්නේ නැතුව තමන්ගේ මත තමන්ගේ කල්පනා පරිකල්පනා ගුරු මත රුචි අරුචිකං වාද තිට්ටි භාවනාට ඉදිරිපත් කරන්නේ නැතුව මතුවෙන ඒ දේවල් વિશે මානසිකාර්ය සතිය ඍජුව යොදවනවා නම් ඇත්ත ඇති හැටි වැටහා ගන්න පුළුවන්. ඒ වැටහෙනකොට තමයි තේරෙනවා ගැඹුරට යනකොට තේරෙනවා මේ යති සිවුම් භාවය නිසා මේ වටහාගත්ත දේ පියාට කියලා දෙන්න බෑ. මවට කියලා දෙන්න බෑ. තමන්ගේ තාමත්ම සමීප මිත්‍රයාට කියලා දෙන්න බෑ. ඒ තරමටම තමා වශයෙන් ඒ ඒ අවස්ථානුකූලව වටහාගත යුතු සියුම් ඥානයක් මෙතන වැඩ කරා. ඒ නිසා යෝගාවචරයට මේ ධර්මීයතාව ගැඹීර ස්වરૂපය. එයතාව එකින් එක එකින් එකට තුඩු දෙමින් නිවන දක්වාම තල්ලු කරගෙන යන ස්වરૂපයේ Taman වටහා ගන්න වටහා ගන්නට කියා ගන්න බැරි ස්වરૂපයකටපත් වෙනවා. මේ විදිහට යෝගාවචරයා මේ හේතුඵල ධර්ම පිළිබඳව නොමග යන්න තියෙන තැන් වලට ඉඳ නොතබා එක්කෝ ඒවා පිළිබඳව කර්මාස්ථානාචාර්යවරුන් තමන්ගේ අත්දැකීම් නිරවද්‍යව ප්‍රකාශ කරමින් ඉදිරියට යනවනම් මේ தත්ත්වයේදී යෝගාවචරයා ඊතර වුණොත් නැත්නම් යම් මොහතක සාර්ථක වුණොත් යෝගාවචරයට මේ ගැඹුරු මේ දුෂ්කර මාර්ගයේ ගමන් කළ නිසා විශේෂ ඵල ප්‍රයෝජන ලැබෙන්න පටන් ගන්නවා ඒ මොනවාද? යෝගාවචරය වර්තමාන මොහොත තානත්ම ප්‍රත්‍යක්ෂව. ඒකත් නාය කියලා සම්පූර්ණ බාර ගන්නෙත් නැහැ. නානත් නාය කියලා සම්පූර්ණයෙන් බාර ගන්නෙත් නැහැ. අභ්‍යාපාර නාය කියලා සම්පූර්ණයෙන් බාර ගන්නෙත් නැහැ. ධම්මතා ඒවන් ධම්මතා නාය කියලා බාර ගන්නෙත් නැමේ කොයි දෙයකටත් විරුද්ධව. ඒ වගේම ආත්ම දිට්ඨිය වැටෙන්නේ නැහැ. උච්ඡේද දිට්ඨියට වැටෙන්නේ නැහැ. අඛිරිය දිට්ඨියට වැටෙන්නේ නැහැ. විෂම හේතුක දිට්ඨියට වැටෙන්නේ නැහැ. මේ ඔක්කොගෙම බේරිලා මධ්‍යස්ත වෙනකොට ඒ ලැබෙන ප්‍රත්‍යක්ෂය ප්‍රත්‍යක්ෂ සිද්ධා කියලා යෝගාවචරයාගේ సంతානය තුල සිද්ධ වෙන්න ගන්න. එනතන මුල් බහ ගන්න ගන්න. මෙන්න මේ විදිහට වර්තමාන මොහොත පිළිබඳව තමන්ගේ පංචස්කන්ධය මුල් කරගෙන ලැබෙනා වූ මේ ප්‍රත්‍යක්ෂය යෝගාචරයට ලැබෙන විශේෂ වරප්‍රසාදයක් වශයෙන් වර්තමාන මොහොතට මෙහෙමනම් අතීතයේත් මෙහෙමයි අනාගතයේත් මෙහෙමයි කියලා පච්චක්ක සිද්ධාව මත ඉඳගෙන ප්‍රත්‍යක්ෂයෙන් තමයි ලැබිච්ච මුල් බැස ගැනීම මත ඉඳගෙන අනුමාන ණය පහළ වෙන්න පටන් ගන්නවා. මේකට කියනවා ණය ක්‍රමය කියලා කියනවා. ඒ නිසා හරියටම යෝගාවචරය අතීතයේ භාවනා කළ කෙනෙක් වගේ අනාගතයත් භාවනා කළ කෙනෙක් වගේ හොඳට පිරිසිඳ වැටෙන්න පටන් ගන්නවා. මේ ඒකත් ක්‍රමයට වැටේ නාම රූප සංදතිය තමයි ඊයේ තිබුණේ. මේක තමයි හෙටත් පවතින්නේ. මේක අවශ්‍ය නම් නානත් ක්‍රමයට තේරුම් ගන්නත් පුළුවන්. අභ්‍යාපාර ක්‍රමයට තේරුම් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් හේවන් ධම්මතා මේක ධර්මතාවයක් කියලා තේරුම් ගන්නත් පුළුවන්. වර්තමානයේ තේරුම් ගැනීම මේ තරම්ම ගැඹුරු නිසා පළල් නිසා යෝගාවචරයට අතීත අනාගත වශයෙන්ුත් මේ නාම රූප පද්ධතියේ එකිනෙකා මත බලපෑමෙන් හැර උප්පත්තියේදී බලපාපු සාත බලධාරී දෙවියෙක් හෝ එහෙම නැත්නම් වෙන නියාමයක් නැහැ මෙතනදිත් තිබුණේ මේ ක්‍රමෙමයි. මේ පවතින්නේත් ඒකමයි අවසාන වෙන්නේත් මේකයි කියලා ඒ තයෝ අද්ධා තුන් කාලයේ පිළිබඳවම අර ඇතිවෙච්ච ප්‍රත්‍යක්ෂය පැතිරෙන්න පටන් ගන්නවා. ඒ වගේම යෝගාවචරයට වැටෙනවා තමයි සමග මේ එකට භාවනා කරන අනිකුත් යෝගාවචරයන්ගේ ඥාන මට්ටම් වෙනස්. සමහර අත්තු මේ தત્ත්වෙ ඉක්මවලා. සමහර අත්තු මේ தત્ත්වෙට උනන්දු වෙනවා. සමහර අත්තු මේ தત્ත්වෙටපත් වෙලත් නැහැ කිට්ටු වෙලත් නැහැ. නමුත් මේ කාගේ තුල සිද්ධ වෙන්නේ මේ වැඩේමයි. ඒ නිසා ආධ්‍යාත්මික වශයෙන් තමයි මේ ප්‍රත්‍යක්ෂ වෙච්චදී බාහිර වශයෙන් තමන් ඉදිරියෙන් භාවනා කරන පැත්තෙන් භාවනා කරන පැටිපස්සෙන් භාවනා කරන ඇත්තන්ගේ සිද්ධ වෙන්නේ මේකයි කිය අර ලැබුණා වූ ගැඹුරු දැනුම ඉතිරි පැතිරි යන්න පටන් ගන්නවා. අන්නේ විදිහට යෝගාවචරය මේ හාත්පස කාලයේ වශයෙන් සාධිකා වශයෙන් මේ අනුමාන සිද්ධාව පැතිරෙනකොට යෝගාවචරයා තුළ තිබුණු විචිකිච්ඡාව සැක දුර වෙලා යනවා මේ සැක දුර වීම නිසා මේ අවස්ථාවේ හිතේ විශේෂ පිළිසිතුවක් විසුද්ධියක් පහළ වෙනවා ඒකට කියනවා කාංකා විතරණ විසුද්ධිය කියලා යෝගාචරයට සැක පහළ වෙන්නේ නැහැ. සැක එනකොටම මේ අවබෝධ කළා වූ ඥානේ අතීත ප්‍රශ්නයක් හෝ වේවා අනාගත ප්‍රශ්නයක් හෝ වේවා වර්තමාන ප්‍රශ්නේ වගේම පැහැදිලි වෙන ප්‍රකට වෙනවා. ඒ වගේම තමා වශයෙන් හෝ වේවා අනුන් වශයෙන් හෝ වේවා මේ එකම නියාමයමයි තියෙන්නේ කියලා ප්‍රකට වෙනවා. නමුත් මේ පිටිකිච්ඡාව දුරු වීම මේ කාංකා විතරණය මේ අවස්ථාවේදී පහළ වෙන්නේ తాවකාලික වශයෙන්. ඒ අවශ්‍ය ඥානයේ අවශ්‍ය ධාව අවශ්‍ය සීලය පිළිපී පරිපූර්ණව තියෙන තාක්කල් මේ පිරිසුදු යෝගාවචරයට වැටෙනවා. නැවතත් මේ සමාධිය පිළිහෙනකොට අර தત્ත්වයේ අධ්‍යක්ෂක ස්වරූපේ මතක තියෙනවා. නමුත් අර තරම් පැහැදිලි නැතු වෙනවා. මේ නිසා යෝගාවචරය ඒ තත්ත්වයටපත් වුණාම ඒ විසුද්ධ ස්වરૂපය දිගින් දිගටම දිගින් දිගටම පවත්වන්න උත්සාහ කරනවා. උත්සාහ කරන්න කරන්න කරන්න මේ විෂම ලෝකේ කාංකටුළු සහිත ලෝකේ තත්ත්ව ආකාරය දැනගෙන තමන්ට එහි මිදිල අඩු ගානේ తాවකාලිකව හෝ මේ සාන්තිය ලබා ගන්න පුළුවන් වෙන ඒ වගේම ඒ ලැබෙන తాවකාලික සාන්තිය නැවත නැවත බහුලීකරණය කිරීමයි ස්ථීර සාන්තියට මාර්ගය. මේ නිසා යෝගාවචරයට අර තිබුණු කලින් තමන් අනේ බුදුරජාණන් වහන්සේ අනේ වටිනා ගැඹුරු ධර්මයේ අනේ සාක්ෂාත් කළ ආර්යයන් සහිත මේ සංඝරත්නය කියලා තිබුණා වූ යම් ශ්‍රද්ධාවක් තිබුණා නම් ඒ ශ්‍රද්ධාව දැන් Taman තුලින්ම තහවුරු වෙන්න පටන් ගන්නවා. ඒ තහවුරු වීම නිසා යෝගාවචරයට ඉදිරි ගමනේදී මේ ලැබුණු අත්දැකීම බොහොම උදව් කරනවා. නමුත් මතක තියාගන්න ඕනේ මේ උදව්ව මේ තහවුරුව අංග සම්පූර්ණ වෙන්නේ සෝවාන් මාර්ග ඥානෙ. එතනදී විචිකිච්ඡාව සම්පූර්ණයෙන්ම දුරු වෙනවා. එතනදී ආයේ මේ වගේ නැවත ආපහු නොයන තත්ත්වයටපත් වෙනවා. දැන් යෝගාවචරය නියම මාර්ගයේ ඉන්න බව වැටහෙනවා. ඒ වගේම Taman తాවකාලිකව මේ දේ අත්දැක්ක Taman වශයෙන් సంతානයේ වශයෙන් මේකට යොදා බැලුවා කියන සන්තෝෂය පහළ වෙනවා. මේ විදිහට යෝගාවචරය ගත කරන එක සාර්ථක මෙනෙහි කිරීමක් මෙනෙහි කිරීමක් පාස යෝගාවචරයට මේ තරම් ප්‍රතිඵල ලැබෙනවා. ඒ කරන මොහොතක මොහොතක් පාස ඒ වාගේම යෝගාවචර චතුරාර්ය සත්‍යෙම ටික ටික වශයෙන් හෝ නැත්නම් චතුරාර්ය සත්‍ය දිහාවට යොමු වෙච්ච භාවනාවක් වැඩිට පටන් අර ගන්නවා. ඒ කියන්නේ යෝගාවචරයට මතුවෙන අරමුණට එල්ල කිරීමේ දක්ෂතාවය නිසා එහිම හිත පවත්වන දක්ෂතාවය නිසා යෝගාවචරය මේ යතා වූ නාම රූප ධර්මයි. නැත්නම් අරමුණේ ප්‍රඥප්තිය සම්මුතිය නාම රූප වශයෙන් වෙන්කොට දැනගැනීමේ ශක්තිය ඇති වෙච්ච නිසා යෝගාවචරය තේරුම් අරගන්නවා මේ නාම රූප නම් දුකයි. ඒ නිසා හත්පස පවතින්නේ දුක්ඛ ස්වરૂපේ. මෙන්න මේ හත්පස පවතින දුක්ඛ ස්වરૂපේ හත්පසින්ම දැකගත්තොත් තමයි බාරගන්නේ. නැත්තම් බාරගන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා දුක්ඛං පරිඤ්ඤය. ආත්පතිම දැක ගන්නතෝ. ඒ නිසා යෝගාවචරය පිම්බීමේ හැකිලිම එක දවසක් දැකලා මම දැන් ආත්පතින් දැක්කා කියලා හිතනවනම් ඒ ඒ යෝගාවචරයට දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේ එක ක්ෂණ මාත්‍රයක් පමණයි ලැබෙන්නේ. ඒ යෝගාවචරය ඒ පිම්බීම හැකිලිම දෙවෙනි ක්ෂණයට තුන්වෙනි ක්ෂණයට හතරවෙනි ක්ෂණයට වශයෙන් දිගින් දිගටම දිගින් දිගටම පවත්වනවනේ මෙන්න මේ හාත්පසින් දැක ගැනීම ක්ෂණයක් ක්ෂණයක් පාස වැඩෙනවා. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය වැඩෙනවා. පරිඤ්ඤය භාවය වැඩෙනවා. හාත්පසින් දැන ගැනීම වැඩෙනවා. මේ නිසා යෝගාවචර ආරමුණට හිත යෙදුණු බව දන්නවා නම් වෙන විදිහට කියනවා නම් පිම්බීමට මෙනෙහි කරන හිත යොමු වුණා. ආස්වාසයට පිම්බී මෙනෙහි කරන හිත යොමු වුණා. යොමු වුණා නම් එහි දැනගත යුත්තේ ඒ ක්ෂණයේ ඒ පිම්බීමේ ඒ ආස්වාසේ ඒ මොහොතේ දැනගත යුත්තේ අලුත් දෙයක් වශයෙන් තේරුම් ගන්නවා. කලින් දැකපු දෙයට එකතුවක්. ආත්පසින් දැන ගැනීමක්. මෙන්න මේ විදිහට ඉදිරියට යනවා නම් ඒ යන සෑම මෙනෙහි කිරීමක්ම සෑම ක්ෂණයක්ම දුක්ඛ සත්‍ය පිළිබඳව පරිඤ්ඤය සම්පූර්ණ කරන ක්ෂණයක් වාටපත් වෙනවා. ආත්පසින් දැන ගැනීම. මේ දැන ගැනීම නිසා කුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පෙර නොඇසූ විරු ධර්මයකට යෝගාවචර යොමු වෙනවා. ඊ යොමු වීම නිසා එකම පින්බීමක්වත් නොසලකා හරින්නේ ඒ ගන්න පුළුවන් යම් වෙනසක් තියෙනවා නම් පෙර පින්බීමට වඩා ඒ පිළිබඳව උනන්දුවම අලුත් බැල්මක් වඩපත් වෙනවා. මේ අලුත් බැල්ම නිසා යෝගාවචරය දුක්ඛ සත්‍යම තේරුම් ගැනීමේ ඇලී ගලී වාසය කරන්න බවටපත් වෙනවා. මේ විදිහට දුක්ඛ සත්‍යය තේරුම් ගන්නවා නම් නාම ධර්ම රූප ධර්ම තේරුම් ගන්නට නම් යෝගාවචරය නාම ධර්ම රූප ධර්ම තෝරන්නට බෑ. නාම ධර්ම රූප ධර්ම વિશે ඇලීම් බැඳීම් තියෙන්න බෑ. යම්ම කොටසක් මට හොඳයි මේ කොටස නරකයි කියලා භාවනාදී මතුවෙන දේවල් තෝරන්න ගත්තොත් මේ විදිහේ පරිඤ්ඤය දැනුමක් ආත්පස පැතිරිච්ච දැනුමක් ලබන්න අමාරුයි. ඒ නිසා යෝගාවචරය අරමුණට හිත යොදනවයි කියලා කියන්නේ ඒ අරමුණ વિશે රාගය මතු කරලා නැහැ. ඒ අරමුණ વિશે ද්වේෂය මතු කරලා නැහැ. රාගයේ ద్వේෂයේ මතු වුණා නම් ඊගාව කෙනෙයි අරමුණ නෙවෙයි දකින්නේ ඒ පිටිපස්ස ඇති ආසාව. එහෙම නැත්නම් ඒ දුරු කර ගැනීමේ තරහව. එතනින් එහාට යෝගාවචරය මත් වෙනවා. මෝහයට ලක් වෙලා. නොදැනීමට ලක් වෙලා. ඒ නිසා යෝගාවචරය යම් මොහොතක අරමුණේ ඇලීම් ගැටීම් දෙකින් දොරව ගත කරනවා කියලා කියන්නේ මේ සමුදේ සත්‍යයේ කියන තෘෂ්ණාව පහ කිරීමක් එතන සිද්ධ වෙනවා. පහ නොවුනොත් වර්තමාන අරමුණේ හිත නැහැ. වර්තමාන අරමුණ පිළිබඳ සංකල්පනාවක් විතරයි එතන තියෙන්නේ. එහෙම නැත්නම් රාග ద్వේෂය. ඒ නිසා යෝගාවචරය ගත කරන සාර්ථක සෑමනේ කිරීමක් පාසාම මේ තෘෂ්ණාව කියන සමුදේ සත්‍ය ප්‍රහාණය සිද්ධ වෙනවා. ඉස්සෙල්ල ඉස්සෙල්ලා ඒ කියන්නේ භාවනාදී මුල් කාලේ ඊටාම ගොරෝසුවට පහළ වෙන්නේ ආසාවල් ඊටාම ගොරෝසුවට පහළ වෙන තරහවල් යෝගාවචරයට වැටෙනවා. නමුත් සාමාන්‍ය මධ්‍යස්ථ ඒවා හෝ සියුම් දේවල් වැටෙන්නේ නැහැ. ඒ මොකද ගොරෝසු දේවල් බහුල නිසා. මේ විදිහට ගොරෝසු දේවල් බහුල භාවයේ දැනගෙන පරියන්කේ වශයෙන් සක්මන වශයෙන් ගියගාචර ජීවිතේ හැඩගස්වාගෙන නැවත නැවතත් නැවත නැවතත් කරගෙන යනකොට භාවනාව මේ ගුරුසු ධර්ම අයින් වෙලා යෝගාචර ජීවිතයේ සාන්ත බවක් සීතල භාවයක් පිරිසුදු භාවයක් ඇති වෙනවා. ඒ අනුව වෙලාවේදී යෝගාවචරය ඉන්ද්‍රිය සංවරයමුත් උදව් කරලා තවත් ගැඹුරු මට්ටමට භාවනාව ගෙනියනවනම් ඒ ඉස්සලා නොදකින්ට පුළුවන් නැත්නම් දැක ගන්නට බැරුව තිබුණා වූ සියුම් ආසාවල් සියුම් තරහවල් දැක ගන්න පුළුවන් මේ සියුම් ආසාවල් සහ සියුම් තරහවල් ඊටාමත් ප්‍රවේශමේ නැත්නම් කෙලෙස් පැත්තෙන් කියනවනම් පරිවෘත්තාන කෙලෙස් හිතේ රාගේ මතුවෙන හැටි ද්වේෂේ මතුවෙන හැටි දැක ගන්න ප්‍රමාණයට භාවනාව දියුණු වෙනවනම් ඒ අවස්ථාවේදී ඒ රාගය ඒ ద్వේෂය නැති කරන මට්ටමට <clears throat> සූක්ෂම දක්ෂ මෙනෙහි කිරීම කී යනවන යෝගාවචරයට වෙනස හොඳට වැටහෙනවා. උදාහරණයක් වශයෙන් සඳහන් කරනවා නම් යෝගාවචරය මුලින් භාවනා කරන්න පටන් ගන්න කාලේ විනාඩි 15කට වැඩිය 20කට වැඩිය එකතන වාඩි වෙලා ඉඳ බැරි බව චෝදනා කරනවා. නමුත් දිගින් දිගට දිගින් දිගට සක්මන් කරමින් භාවනා ගැන ආදරය උපදවලා ඇල්ම උපදවලා වැඩි වේලාවක් ගත කරන්න යනකොට අර අවසාන විනාඩි කිහිපය පුදුමාකාර වද බන්ධනයකට ලක් වුණා වගේ මේ වේදනා ස්වરૂපේ නිසා සමහර වෙලාවට නැගිටින්නේ Tamanට නොදැයි. ඉන්න සලුව ගසා දාලා නැගිටලා ගියාට පස්සේ තේරෙන්නේ මේ මම වාඩි වෙලා හිටියේ ඉරියව්වේ දැන් හිටගෙන ඉරියව්වට මාරු වෙලා තියෙනවා. ඒ මොකද? ඊතරම් අධික තද චේතනා පාලනය. අධික වේදනා නිසා. අධික ආශාවල් අධික තරහවල් නිසා. නමුත් පහු වෙනකොට යෝගාවචර කරදරයක් නැතුව පැයක් පැයකට වැඩි වේලාවක් වාඩි වෙලා ඉන්න පුළුවන්කම ලැබෙනවා. ඒ ලැබිලා ඉන්න වෙලාවේදී අන්න වේදනාව මතුවෙනවා. වේදනාව මතුවෙනකොට සමහර වේදනා යෝගාවචරයට වැටෙනවා. මෙනෙහි කරද්දීම වැඩි වෙනවා. හොඳට Taman දාන්න. දැන් මේ වේදනාව වැඩි වේගෙන යන පැත්තේ තියෙනවා. සමහර වෙලාවට වැටෙනවා. මේ මධ්‍යස්ථ වශයෙන් වැටෙන වේදනාව දිගටම එහෙමම තියෙනවා. වැඩි වෙන ගතියක්වත් නැහැ, අඩු වෙන ගතියකුත් නැහැ. තවත් සමහර වෙලාවට වැටෙනවා වේදනාව පිළිබඳ මෙනෙහි කරන්න පටන් ගත්තට පස්සේ වේදනාව ක්‍රමයෙන් බැහැගෙන බැහැගෙන යනවා. නැත්නම් වේදනාව ජය ගන්නා ස්වරූපයකටපත් වෙනවා. මෙන්න මේකෙදී යෝගාවචරය වේදනාව මෙනෙහි කරද්දීම වේදනාව වැඩි වෙන ස්වරූපයට හිත යොදලා බැලුවොත් හොඳට යෝගාචරයට දැක් ගන්න පුළුවන් වෙයි. මේ වේදනාවේ යම් කිසි ප්‍රමාණයක් එහාට ගියාම නැත්නම් මාට මුලදිම මේ වේදනාව නොවේවා මේක නැති වේවා කියන අදහස හිතේ තියෙනවා අන්නේ නැති වේවා කියන අදහසත් ඇතුවමයි මෙනෙහි කරන්නේ ඒ නිසා මෙනෙහි කරන හිත දුරවල ඒ මොකද වේදනාව විචේ පහළ වුණා වූ තෘෂ්ණාව නොබලා නොසලකා ගණන් නොගෙන භාවනා කිරීම නිසා හරියට යාන් යන්ත්‍රයක් වගේ මෙනෙහි කරගෙන ගියාට මේ මෙනෙහි කරන හිත හරියට වේදනාවට යොමු වෙන්නේ නැහැ. මේ මොකද හිත රාගෙන් දුර්වල වෙලා. ඉන්නේ වෙලාවේදී යෝගාචරය මේ එපා වීමක් දැකලා මේක නොවේවා කියන සංකල්පනාවක් දැක දැකම නැත්තම් එයත් එක්කම මෙනෙහි කරනවා නම් අන්න වේදනාව පිළිබඳව හරියට මෙනෙහි කරන හිත වැඩ කරන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාවේදී යෝගාචරයට වැටෙනවා මේ සියුම් ආසාව. සියුම් තරහව වැඩ කරන හැටි. තවත් ඉස්සරහට යනකොට යෝගාචරයට එකවර මූල අරමුණක් සමගම අරමුණු හාත්පස රාශියක් වැටෙන්න පටන් ගන්නවා. දැක ගන්න පුළුවන් ස්වරූපයටපත් වෙනවා මේ තමයි තමයි භාවනා කරන පිම්බීම සහ කිලීමේ වැඩපිළිවෙල නැත්නම් ආස්වාස ප්‍රසවාස වලට වෙනමුත් හාත්පස තමන්ගේ බර බව වැටෙනවා ශරීරය විශාල වෙලා තිනා වගේ වැටෙනවා ඊටාම ඈතක තියෙන වගේ වැටෙනවා ශරීරේ පුරා කූඹි දවන්නා වගේ වැටෙනවා විවිධාකාර වේදනා අත්දැකීම් ලැබෙනවා මෙන්න මේ වෙලාවේදී යෝගාවචරය එල්ලේ හදිර තියාගෙන යන්න නම් ප්‍රමුඛතාවයේදී යුතුය වටහා ගන්න ඕන ප්‍රමුඛතාවය දෙන්නේ මූල අරමුණට. මෙහෙම ඉන්නකොට ඊ타මත්ම සියුම් ආසාවක් මතුවෙලා මේ ශරීරයේ සැහැල්ලු බව හෝ මතුවෙනා වූ ආලෝක නිමිත්තකට හිත ගියොත් නොදැනීම ටික වෙලාවක් යනකොට එක්කෝ සතිය ගිහිලා අසතිමත් වෙනවා එහෙම නැත්නම් සමාධියක පාටම නිින්දට වැටිලා ආය අවදි වෙන බව වැටහෙනවා. ඒ මොකද ඊ타මත්ම සියුම් හීන නූලේ Taman තුල ආසාවක් පහළ වෙලා. නැත්නම් තරහක් පහළ වෙලා. ඒ තරහව ආගාව යටපත් කරලා ඒක මතු කරලා ඒකට මුණ දෙන්නේ නැතුව ඒක මග ඇරවලත් පුරුදු තාලෙ මෙනෙහි කරගෙන යනකොට අර ආසාව වැඩෙනවා. නැත්නම් තරහව වැඩිනවා වැඩිලා යෝගාචරයේ භාවනාව යටපත් කරගෙන තාලේ තාලෙට වැඩි වෙන තාට ගොරෝසු තත්ත්වයටපත් වෙලා භාවනාව බාධා කරනවා. මෙන්න මේ විදිහට මේ ආසාව සහ තරහව නැත්නම් රුචි අරුචිකන් මාර්ගයේ මෝහයේ පහළ වෙන ආකාරයේ යෝගාචරය විවිධ මට්ටම් වලට මුහුණ දෙනවා. මේ සෑම දෙයකින්ම යෝගාවචරය තේරුම් අරගන්න මේ සමුදේ සත්‍යය. අසාව නිසා අපි මේ নানা ප්‍රදේවල් ඇති කරනවා. ඒ සෑම දෙයක්ම දුකක්. යම් තාක් දේවල් පහළ වෙනවා නම් පහළ වෙන තරමක් දුක්ම තමයි. යම් තාක් දේවල් නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන තාක් දේවල් දුකම තමයි. නමුත් අපි මේ වේදන්නේ නැතුව මේ මේ පළුව නම් හොඳයි. මේ පැත්ත නම් හොඳයි. අනිත් පැත්ත නැතුව මේ පැත්ත විතරක් මට ලැබීවා කියලා ප්‍රාර්ථනා කළා. මේ ප්‍රාර්ථනා කරලා හම්බුණා බලනකොට අර එපා කරව පැත්තත් ලැබිලා. එතන පටන් දුක. නමුත් මේක හාත්පසම පවතින දුකයි කියලා තේරුම් ගත්තොත් ප්‍රාර්ථනාව නැතු වෙනවා. කොහොම මොන දේ ලැබුණා. ඒ ලැබෙන ක්‍රමයට ස්වභාවික ක්‍රමයට ලැබුණත් තෝරලා බේරලා ගත්තා. සූක්ෂම විදිහට තේරුවත් බේරුවත් ලැබෙන හරියක් ලැබෙන දුකයි කියලා තේරෙනවනම් එතන තෘෂ්ණාවකට තණ්හාවකට සමුදේකට ඉඩක් නැහැ. ඒ නිසා යෝගාවචරය මධ්‍යස්තව මෙනෙහි කරන සෑම මෙනෙහි කිරීමක් පාසා සමුදේ කියන මේ තෘෂ්ණාව දුරු කිරීම සිද්ධ වෙනවා. ආසාවට යට නොවි තරහට යට නොවි මධ්‍යස්ත වරමුණ මෙනෙහි කිරීමේ දක්ෂතාවය පහළ මේ විදිහට යෝගාවචරය තණ්හා ආසාවල් එනතන් තරහවල් දුරු කරමින් දුරු කරමින් භාවනා කරගෙන යනවන හිතෙහි ඒ අරමුණ මත ඒ ක්ෂණයේ සමාධිය පහළ වෙනවා. යම් විදියට ආසාව තරහව තියෙනවනම් සමාධිය ටිකක් නැහැ. හිතේ තැම්පත් භාවය ටිකක් නැහැ. හිත කැළඹෙනවා. යම් වෙලාවක් තණ්හාවේ තරහවෙන් ආසාවෙන් නැතුව භාවනාව යනවනම් සමාහිතන සමාහිත වුණොත් ඇත්ත ඇති හැටි වැටහෙනවා. මේකට කියනවා නිරෝධය කියලා. තත්වාකාරයේ වටහා ගැනීම. ඊ වටහා ගැනීමටත් හේතු වෙන්නේ අරමුණේ හරියට එල්ල කිරීම. ආසාවකින් තරහකින් තොරව එල්ල කිරීම නැවත නැවතත් එහෙම එල්ල කිරීමයි. ඒ නිසා මෙනෙහි කරන වාරයක් වාරයක් පාස මේ තත්ත්වාකාරයේ වටහා ගැනීම නැත්නම් දුක් ඇති කිරීමට ඇති අවස්ථාව වලකාලීම යෝගාවචරටේ. මේ වටහාගත් ස්වරූපේ තනංගීම කයි. නැත්නම් උනාම රූප ධර්ම. Tamanට ඇහෙනදී, දකින්නදී, ආග්‍රහණය කරන දේ යත්තා උනාම රූප ධර්ම වටහා ගැනීම කියලා කියන්නේ ඒ අරමුණට හරියට හිතියොත්ලා හිතාව නාම රූප තේරුම් ගන්නවා. ඒ නාම රූප ධර්ම නම් දුකයි. ඒ දුක නම් මේ ප්‍රාර්ථනා කලියුත්තක් නැති බව උපදේශ වල තියෙන්නත් ඕනේ කරන කටයුත්ත තියෙන්නත් ඕනේ අවසානයේ ඒ දිහාට යොමු වීමක් තියෙන්නත් ඕනේ. එහෙමනම් යථාභූත ඥානෙ පහළ වෙන ඇත්තට වැටෙන. නමුත් මේ දේ ලබා ගන්නට හරියට නියම සූක්ෂම ක්‍රමයක් තියෙනවා. ඒ කායන මාර්ගයක් තියෙනවා. මෙන්න මේකත් යෝගාවචරයට වැටෙනවා හරියට මෙනෙහි කරන අවස්ථාවට ඒකට කියනවා මාර්ගඥානෙ මාර්ග සත්‍ය අවබෝධ කිරීම කියන. ඒ නිසා යෝගාවචරය මේ අවස්ථාවට යනකම් භාවනා කරලා භාවනා කරන මොහොතක් මොහොතක් පාස සිද්ධ වෙන්නේ මොකද්ද මේ දුක්ඛ සත්‍ය පිළිබඳව පරිඤ්ඤය හාත්පස ඥානෙ පැතිරීම. සමුදය සත්‍ය ප්‍රහාණක් එක්ක ගොරෝසු වශයෙන් ඇත්තා වූ ආසාවල් තරහව. ඒ නැත්නම් මධ්‍යස්ථ වශයෙන් ඇත්තා වූ ආසාවල් තරහව. ඒ නැත්නම් ඊටාම සියුමු ආසාවල් තරහව දුරු කිරීමයි. මධ්‍යස්ථ හිත ප්‍රවැත්වීමයි. ඊගාවට විරෝධ සත්‍ය සාක්ෂාත් කිරීමයි. එහෙමනම් අරමුණේ යථා වූ යථා ස්වરૂපය මේ අඳුරු වලාවල් වලින් තොරව ඒ ඒ ක්ෂණයේ වශයෙන් දක් ගැනීමයි. මේ විදිහට නිරෝධ සත්‍ය අවබෝධ කරගන්න නම් මාර්ග සත්‍ය වැඩෙන්න ඕනේ. මාර්ග සතිය වැඩෙනවායි කියලා කියන්නේ සීල ශික්ෂාව වැඩෙනවා. සමාධි ශික්ෂාව වැඩෙනවා. ප්‍රඥා ශික්ෂාව වැඩෙනවා. මේ ශික්ෂා පද වැඩිමකින් තොරව මේ විදිය අරමුණේ නැවත නැවතත් හිතේදීම කරන්න. අරමුණ පිළිබඳව හාත්පස දැනගන්න බෑ. රාගය ඇති නොවීම, ද්වේෂය ඇති නොවීමට කටයුතු කරන්න බෑ. ඇත්ත ඇති හැටි තේරුම් ගන්න බෑ. මේ නිසා යෝගාවචරය එක හරි මෙනෙහි කිරීමක් පාසා ඒ ගන්න ප්‍රයත්නයක් පාසා ඵල හතරක් ලබනවා. දුක්ඛ සත්‍යය සාක්ෂාත් කරගන්නා පරිඤ්ඤය වශයෙන් සමුදය සත්‍ය ප්‍රහාණය සිද්ධ වෙන ක්ෂණ ක්ෂණ වශයෙන් ඒ වගේම නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය. නමුත් මේ පහළ වෙන නිරෝධ සත්‍යයේ යෝගාවචරය සම්පූර්ණ නිරෝධ වශයෙන් බාර ගන්න නරකයි මේක තදංග වශයෙන් බාර ගන්න. ඒ කියන්නේ ඒ ක්ෂණයේ හරිනම් ඒ ක්ෂණයේ නිරෝධය කියලා. නමුත් ඊගා ක්ෂණයේ පෙරලෙන්න පුළුවන්. නැති වෙන්න පුළුවන්. විසිරී යන්න පුළුවන්. එතකොට ඒ නිසා මේකට කියන තරංග නිරෝධය කියලා. යම් වෙලාවක යෝගාවචරය මේ ගැම්ම මොහොතින් මොහොතට මොහොතින් මොහොතට පවත්වමින් අවසාන සෝවාන් මාර්ග ඥාණයටපත් වුණොත් අන්න එතනදී මෙන්න මේ තදංග නිරෝධ සමුච්ඡේද වශයෙන් සිද්ධ වෙනවා. ඒක ආපහු යන්නේ නැති මට්ටමට. දැන් මෙතනදී සිද්ධ වෙන්නේ යෝගාවචරය තමන් යන මාර්ගය හරි බවට තමන් කරගෙන යන ධර්ම නිසා තමන්ට මේ ශ්‍රද්ධාව පහළ වෙනවා. මේ ශ්‍රද්ධාව නිසා වීරිය දියුණු වෙනවා. සතියට තව හොඳට ආශ්‍රතිල ලැබෙනවා. සමාධි ප්‍රඥා වැඩෙනවා. මේ නිසා අර තදංග වශයෙන් ලැබෙනා වූ Nirodhe නැවත නැවත නැවත නැවතත් බෝ කිරීමට යෝගාවචරය වෙනදාටත් වඩා ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්න. නැත්නම් අනුග්‍රහය දක්වන සීලයේ වශයෙන්. ඒ වාගේ මේ ධර්ම කරුණු පුළුවන් තරම් භාවනාවට ලං කර ගන්න. ලං කර ගැනීම සමාධි වශයෙන් විපස්සනා වශයෙන් අනුග්‍රහ කරනකොට මේ තදංග වශයෙන් ලැබීම වහවහ වහවහ දිගින් දිගටම සිද්ධ වෙන්න පටන් ගන්නවා. අන්න ඒකෙන් විපස්සනා ඥාන මෝරණ. විපස්සනා ඥාන මේරීමෙන් අවසානයේ ඒ සෝවාන් මාර්ග ඥානෙ මේ මාර්ගාංග පූර්ව භාග වශයෙන් වඩන මාර්ගාංග අවසාන වශයෙන් ලෝකෝත්තර මාර්ගයේ බාටපත් වීමෙන් ආපහු නොයන නිරෝධය සමුච්ඡේද වශයෙන් පහළ වෙනවා. ඉන්සා සෑම සියලු දෙනෙක්ම මේ ගන්නා ප්‍රයත්න මේ සුත මේ වශයෙන් හෝ වේවා භාවනා මේ වශයෙන් හෝ වේවා මේ කියන මේ සමුච්ඡේද ප්‍රහාණය සඳහායි නමුත් ඒ සඳහා මේ තදංග ප්‍රහාණය පිළිබඳ අත්දැකීමක් රහිතනම් කවදාකවත් ඒක වෙන්නේ තදංග ප්‍රහාණය ලැබුණයි කියලා කිව්වට ඒක වඩා වර්ධනය කරගන්න දන්නේ නැතිනම් ඒත් මාර්ගයේ බොහොම දික් වෙනවා ඒ නිසා මේ ධර්ම දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ අදාළ විස්තර අදාළ උපදේශ හැකිතාක් දුරට අත්දැකීම් වලට ඒ වගේ මූලධර්ම සම්බන්ධ සම්බන්ධ කරමින් යෝගාවචරයන් ඉදිරිපත් කිරීමෙන් තමන්ගේ භාවනාදී මතුවෙනා වූ ඒ ඒ අවස්ථාවවලදී ඒ ඒ විදිහට අවශ්‍ය ප්‍රතිකර්ම යොදමි. දිගින් දිගටම දිගින් දිගටම යෝගාවචරයේ මූලික යුතුයකම වෙන ඉදිරියට ඉදිරිපත් වෙන අරමුණට හිත නැංගී. ඊගාවට නැංගෝ හිත ඊගාව ක්ෂණයේදී ඊගාව ක්ෂණයේදී ඊගාව ක්ෂණයේදී යන විදිහට දිගින් දිගටම දිගින් දිගටම වීර්යයෙන් හිත නංවනවනම් මෙන්න මේ විදිහට දුක්ඛ